පරාභව සූත්‍රය මා සමග කියන්න. ඒවං මේ සුතං ඒකං සමයම් භගවා සාවත්තියන් විහරති ජේතවනේ අනාථ පින්ඩිකත්ස ආරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමී උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ඨිතා කෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසී මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඩු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක එහිදී එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු දෙවුරම බබුලුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එකත් පස්ව සිටගත්තේය. එකත් පස්ස සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ හට ගාථාවකින් මෙය පැවැසුවේය. පරාභවන් තංපුරිසං මයං පුච්චාම ගෝතමං භගවන්තං පුට්ඨුමාගම්ම කිම් පරාභවදෝ මුකම් පින්වත් ගෞතමයන් වහන්ස ලොවෙහි පිරිහි යන පුද්ගලයා ගැන අපි විමසා සිටින්නෙමු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි අපි මෙකරුණ අසා සිටින්නෙමු පිරිහීමට මුල්වෙන කරුණ කුමක්ද සුවිජානෝ භවංහෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවංහෝති ධම්ම දෙස්සී පරාභවෝ දියුණු වෙන කෙනා ගැන හොඳින් දැනගත හැකිවේ පිරිහි යන කෙනා ගැනත් හොඳින් දැනගත හැකිවේ දෙලොවෙහි දියුණුව ලබන්නා ධර්මයට කැමැතිවෙයි පිරිහි යන්නා ධර්මයට දේශ කරයි ඉතිහේතං විජානාම පඨමෝ සෝ පරාභවෝ දුතියම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම් ඒ පිරීමේ පළමු කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල් වෙන දෙවැනි කරුණ කුමක් දැයි වදාළ මැනව අසන්තස්ස පියාහොම්ති සන්තේන කුරුතේපියන් අසතන් ධම්මං රෝචේති තම්පරා භවතෝමුකම් පිරිහි අනතැනැත්තා අසත්පුරුෂයන්ගේ ඇසුර ප්‍රිය කරයි සත්පුරුෂ ඇසුර අප්‍රිය කරයි අසත්පුරුෂ ගතිගුණයට රුචි කරයි එය පිරීමට මුල්වන කරුණකි ඉතිහේතං දුතියෝසෝ පරාභවෝ තතියම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකං ඒ පිරිහීමේ දෙවෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල් වෙන තෙවන කරුණ කුමක් දැයි වදාළමැනව නිද්දාශීලී සභාශීලී අනුට්ඨාතාචයෝ නරෝ අලසෝකෝධ ප්ඥානෝ කිම් කලා භවතෝ මුකම් යම් කිසි තැනැත්තෙක් නිතර නින්දේ ගැලී සිටි නම් පිරිස් සමගින් ඇලී සිටිනම් දියුණුවට උත්සාහ නොකර සිටිනම් අලසව සිටිනම් අනුන් ගැන ක්‍රෝධයෙන් සිටිනම් එය පිරිහීමට මුල්වන කරුණකි ඉතිහේතන් තතියෝසෝ පරාභවෝ චතුත්ථම් භගවා බ්‍රූහි කිම්පරා භවතෝ මුඛං ඒ පිරිහීමේ තෙවන කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල් වෙන සිව්වෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව යෝමාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනම් පහු සන්තෝන භරති තම්පරා භවතෝමුකම් යම් කිසිතැනැත්තෙක් ධනයරැස්කොට එයින් සුවසේ වසන අතරේ වයස්ගතව ලෙඩවී සිටින සියමවට හෝ පියාට හෝ නොසලකා හරිනම් එය පිරීමට මුල්වන කරුණකි ඉතිහේතං විජානාම චතුත්ථෝ පංචමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛම් ඒ පිරිහීමේ සිව්වෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන පස්වෙනි කරුණ කුමක්දැයි වදාළමැනව යෝබ්‍රාක්්මනංවා සමනංවා අ්ඥංවාපිවනිබ්බකං මුසාවාදේන වංචේති තංපරාභවතෝමුකම් යම් කිසි තැනැත්තෙක් සියනිවසට පැමිණෙන ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ඉල්ලාගෙන පැමිණෙන වෙනත් කෙනෙකුට හෝ බොරුවෙන් වංචා කරයි නම් එය පිරිහීමට මුල්වන කරුණකි. ඉතිහේතන් විජානාම පංචමෝසෝ පරාභවෝ ටට්ඨමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම් ඒ පිරිහීමේ පස්වෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන සයවෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව පහූතවිත්තෝ පුරිසෝ සහිරඥෝ සභෝජනෝ ඒකෝ බුංජති සාධූනී තම්පරා භවතෝමුකං යම් කිසිතනැත්තෙක් බොහෝධනය රැස්කොට රන්ද්‍රිදී මුතුමැනික් රැස්කොට කෑම්බීම් රැස්කොට තමන් තනිවම ඒ ප්‍රනීත දෙය අනුභව කරයි නම් එය පිරිහීමට මුල්වන කරුණකි ඉතිහේතන් විජානාම චට්ඨමෝ සෝපරාභවෝ සට්ටමං භගවා බ්‍රෝහි කිං පරාභවතෝමුකම් ඒ පිරිහීමේ සයවැනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන සත්වෙනි කරුණ කුමක් දැයි වදාළමැනව ජාතිත්හද්දෝ ධනත්හද්දෝ ගොත්තත්හද්දෝචයෝනරෝ සංඥාතිං අති මන්නේති තම්පරා භවතෝමුක යම් කිසිට නැත්තෙක් තමා උපන් ජාතිය ගැන උඩඟුවීමෙන් තමන්ගේ ධනය ගැන උඩඟුවීමෙන් තම කුලගොත් ගැන උඩඟුවීමෙන් අන් අය පහලට හෙලා දමා කටයුතු කරයි නම් එය පිරිහීමට මුල්වන කරුණකි ඉතිහේතං විජානාම සත්තමෝ සෝපරාභවෝ අට්ඨමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම් ඒ පිරිහීමේ සත්වෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන අටවෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව ඉත්ති දුත්තෝ සුරාදුත්තෝ අක්හදුත්තෝ චයෝ නරෝ ලද්ධං ලද්ධං විනාසේති තම්පරා භවතෝ මුකම් යම් කිසි තැනැත්තෙක් පරහිස්ත්‍රීන් නැසුරෙහි ලොල්වෙයි නම් සුරාවට හා මත් ද්‍රව්‍යයට ඇබ්බැයි වී සිටි නම් සූදුවට ඇබ්බැහිව සිටි නම් ඔහු උපයනදේ වැනසී යන්නේය එය පිරිහීමට මුල්වන කරුණකි ඉතිහේතන් විජානාම අටමෝසෝ පරාභවෝ නවමම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝමුකම් ඒ පිරිහීමේ අටවැනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන නවවැනි කරුණ කුමක් දැයි වදාළ මැනව සේහිධාරයෙහි සන්තුට්ටෝ වේසියාසු පදිස්සති දිස්සති පරධාරේසු තම්පරාභවතෝමොකම් යම්කිසි තැනැන්තෙක් සියබිරිඳ සමග සතුටුවනු නොහැකිව වෙසගනන් කරායයි නම් අනුන්ගේ බිරින්දෑවරුන් ළඟ මොහුව දක්නට ලැබේ නම් එය පිරීමට මුල්වන කරුණකි ඉතිහේතං විජානාම නවමෝසෝ පරාභවෝ දසමම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝමුකම් ඒ පිරිහීමේ නවවැනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන දසවැනි කරුණ කුමක් දැයි වදාළමැනව අතීතයොබ්බ නෝපෝසෝ ආනේති තිම්බරුත්හනින් තස්සා ඉස්සාන සුපති තම්පරා භවතෝමුකම් යම් කිසි තැනැත්තෙක් කලවයස ඉක්ම ගිය පසු තිඹිරි පල්ලවැනි ළමැද තිබෙන යොවුන් බිරිඳක් රැගෙන සහායට ඇය කෙරෙහි ඉරිසියා බැඳගෙන බියෙන් නොනිදා සිටිනම් එය පිරිහීමට මුල්වන කරුණකි ඉතිහේතන් විජානාම දසමෝසෝ පරාභවෝ එකාදසමන් භගවා පිම්පරා භවතෝමුකම් ඒ පිරිහීමේ දසවැනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වන එකොළොස්වෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව ඉත්ති සොන්ඩිං විකිරණින් පුරිසන් වාපිතාදිසම් ඉස්සරියස්මෙන් තපපේති තම්පරාභවතෝමුකම් ස්ත්‍රීඇසුරට ලොල්වීමෙන් තමාගේ ධනය ඔවුන් වෙනුවෙන් අතදිගහැර වියදම් කරයි නම් එබඳු පුරුසයෙකු මුල්පුටුවකට පැමිණි විට එයද පිරිහීමට මුල්වන කරුණකි ඉතිහේතං විජානාම ඒකා දසමෝසෝ පරාභවෝ ද්වාදසමම් භගවා බ්‍රුහි කිම් පරාභවතෝ මුකම් ඒ පිරිහීමේ එකොලොස්වෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන දොළොස්වෙනි කරුණ කුමක්දැයි වදාළ මැනව අපභෝගෝ මහතන්හෝ කතියේ ජායතේ කුලේ සෝධරජ්ජං පත්ථයති තම්පරාභවතෝ මුකම් රජපවුලක ඉපදී සිටින දිලිඳු තැනැත්තෙක් මහා තණ්හාවෙන් යුතුව රජකම පතා සිටිනම් එයද පිරීමට මුල්වන කරුණකි ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්කිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවන්ති පිරියන කරුණුවල ඇති සැබෑ දතු නුවනින් විමසා බලන්නා වූ නුවනැති ආර්යශ්‍රාවකයා ලෝකයේ තිබෙන්නා වූ මේ පිරිහෙන කරුණු වලකා යහපත පුරුදු කොට දෙව්ලොවට යන්නේය සාදු සාදු